දෙවැනි ප්‍රශ්නය වෙන්නේ ඒක වෝහාර භවයේ රූපායතන හා මනායතන ඇති බව අහලා තියෙනවා. රූපායතනයේට හා මනායතනයේට අයිති ධර්මතා වෙන වෙනම පැහැදිලි කර දෙන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? ඔව් ඒකෝකාර භවය කියන තැන මේ රූපායතනය මනායතනය කියලා දෙකක් නැහැ. ඒකෝකාර කියන්නේ එකයි කියන එක. එතකොට එකක් තියෙන්නේ අසඤ්ඤ තලයේ. අසඤ්ඤ තලයේ රූපය පමණයි ජනිත වෙන්නේ. රූපය කියලා කියන්නේ මේ මනුෂ්‍ය ලෝකේ තියෙනවා වගේ ඕලාරික රූපයක් කියන එක නෙමෙයි. එතන තියෙන්නේ තාම සූක්ෂම රූප සමූහයක්. එතකොට අසඤ්ඤ තලයේදී සිත නිෂ්ක්‍රීයයි. එතකොට මනායතනය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතනදී. ඒ නිසා රූපය පමණයි එතන අර කර්ම වේගයත් එක්කලා නැවත නැවත પરම්පරා වශයෙන් පවතින්නේ. ඒ නිසා තමයි මේ භවයේ ඒකවෝකාර භවය කියලා හඳුන්වන්නේ. එතකොට නාමය සහ රූපය මනායතනය ක්‍රියාත්මක වෙනවා නම් මනායතනය ක්‍රියාත්මක වෙනකොට එතන අර අවශේෂ කාරණා ටික මනසත් එක්කලා බැඳිච්ච වේදනා සංඥා සංඛාර විඥාන ඒ ටික සක්‍රිය වෙනවා. එතකොට එහෙම වුණොත් ඒතනත්තාගේ රූපේ පමණක් නෙමෙයි එතකොට රූපේ පමණයි කියලා අපිට ඒකවෝකාර කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ එහෙම වුණොත්. ඒ නිසා ඒකවෝකාර කියන එකේ තේරුම අර එක් අංශයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්ම කොටස පමණයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට චතුෝකාර භවය කියන තැනදී මන ආයතනය පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දැන් අරූපාවචර ලෝකවල අරූපාවචර ලෝකවලදී අර වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ටික සක්‍රිය වෙනවා. එතකොට රූපය එතන නිෂ්ක්‍රීයයි. දැන් ඒකවෝකාර භවයේදී අර රූපය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මන ආයතනය එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඒක ඊළඟට අහනවා මේ ඒ එතන ඇසුරු කරන ධර්ම නේද? අයිති ධර්මතා. එතකොට මනායතන ඔව් මනායතනය කියලා කිව්වන් පස්සේ එතන සිත සහ ඒ සිතත් එක්කලා ක්‍රියාත්මක වෙන්න අවශේෂ චෛතසික ටික. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධ හතර එතන සක්‍රිය වෙනවා. මනායතනය ක්‍රියාත්මක වෙනකොට. එතකොට රූපායතනය ගත්තන් පස්සේ එතන පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතරයි ඊට පස්සේ අවශේෂ රූප ධර්ම. එතකොට අවශේෂ රූප ධර්ම වල අර සූක්ෂම රූප විශේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. පටවියාපෝ තේජෝ වායෝ කියන ඒ භූත රූප උනත් ඊටාම සූක්ෂමව තමයි අසඤ්ඤතලයේදී ක්‍රියාත්මක වෙන්නේ.